जिंदगी ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග කවියා එහෙම නැත්නම් සාහිත්‍යකරුවා මහා බ්‍රහ්මයාට සමාන කරනවා. ඒ ඇයි මහා බ්‍රහ්මයා තමයි මැවුම් කරුවා. සාහිත්‍යකරුවා කියන්නේ කවියා කියන්නේ මැවුම්කරුවෙක්. ඔහු පෙර නූ විරු අපූර්ව දේවල් නිර්මාණය කරන්නෙක්. ඔහුගේ සිතෙහි පිරිසිඳෙන යම්කිසි සංකල්පයක් සාහිත්‍ය කෘතියක් හැටියට සාහිත්‍ය නිර්මාණයක් හැටියට ඔහු එළි දක්වනවා. මේ නිසා තමයි ඔහුට මහා බ්‍රහ්මයා වගේ කියලා කියන්නේ. මෙවුම් කරුවා කියලා කියන්නේ. අපේ චිරාගත සාහිත්‍යයේ සිට නූතන සාහිත්‍ය දක්වාම මේ මැවුම් කරුවන් මැවූ චරිත රාශියක් අද ජීවමාන චරිත බවට පත් වෙලා රසිකයින් අතර සැරිසරනවා. ඔවුන් සාහිත්‍යකරුවාගේ සිතෙහි පිළිසිඳ ගන්නකොට අජීවී චරිත. නමුත් අද රසිකයින් අතර පාඨකයින් අතර ඔවුන් සජීවී හුස්ම ගන්නා චරිත බවට පත් වෙනවා. එවැනි හුස්ම ගන්නා සජීවීකරණය වූ චරිත කිහිපයක් අන්තර්ගත ගීත කීපයක් තමයි අද අපි ජනරන්ජන ගීතුලින් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ මහා බ්‍රහ්මයන් මේ මැවුම් කරුවන් මැවූ චරිත මොන මොනවාදයි කවුරු කවුරුන්දයි අපි එකිනෙක අරගෙන බලමු. මේ පළවෙනි ගීතය අහලා අපි කල්පනාවට ගම්මු මේ මැවුම්කරුවා මවපු චරිතය කුමක්ද කියලා. සාලිය අශෝකමාලා පෙම්පුවත මම හිතන්නේ තුඩ තුඩ රැව් පිළිරැව් දෙන ප්‍රේම වෘතාන්තයක්. සැඩොල් කුලයේ චණ්ඩාල කුලයේ ඉපදුනත් රජ කුලයේ ඉපදිච්ච රාජ කුමරියකුගේ ප්‍රේමය හා සම්බන්ධ මේ පෙම්පුවත මම හිතන්නේ අපේ සාහිත්‍යයේ ඊටාම විශිෂ්ට චරිත දෙකක්. දැන් මේ පදවැල ලියන්නේ උපාලි දනවල විතාන අපේ ගුවන්විදුලියේ කලකට ඉහත ගීත රාශියක් නිර්මාණය කරපු ගීත නිබන්ධකයෙක් මර්වින් පෙරේරා තමයි මේ චන්ද්‍රලේඛා පෙරේරාට මේ තනුව නිර්මාණය කරන්නේ. මේ සාහිත්‍යයේ නිර්මිත මේ චරිත දෙක ඇතමුන් කියනවා මේක ඉතිහාසගත මේ ගාමිණී කුමාරයා ගැමුණු කුමාරයා සම්බන්ධ පෙම් පුවතක් කියලා. කෙසේ වෙතත් මේ චරිත දෙක අද අමරණීය චරිත බවට පත් වෙලා තියෙනවා. විශාරද ජයන්ත අරවින්ද ඔබ මේ ගීතය ඊටාම රසවින්දා කියලා පෙවුණා. මට මේ ගීතය වාදනය වෙනකොට මේ ඔබ කියන්නකො මේ තනුවත් මේ පදවැලත් මේ ගායනයත් කියන යමක්. මේක මේ ඓතිහාසික චරිතයක් කළේ අශෝකමාලා චිත්‍රපටිය. ඔව්. 47 වෙනිදා 46 නේද? 47 47. මම හය පාරක් බැලුවා. ඒ බැලුවේ සංගීතය නිසා මං හිතන්නේ. ඒ ඒ ගෞස් මාස්ටර් මොහමඩ් ගෞස්ගේ සංගීතයෙන් ඉතාම රසවත් සංගීතය තිබුණේ. ඒ වින්දනේ මං නැවතත් ලැබුවා කියන්න පුළුවන්. මේ දැන් මේ ගීතය අහලා ඉතින් ඉතාම අපූර්වට ෂර්පිනා විශ්මතු කරලා සිතාරේ විශ්මතු කරලා මේ භාණ්ඩ දෙක අපේ පෙරදිග ක්‍රමයට රාගධාරී අසුරක් ඇතිව ඉතාම අපූර්ව මේ තනුමක් සහ පද රචනයක් දෙකම අගය කරන්න ඕන. දැන් ඇත්තට මර්වින් පෙරේරා කියන ගායකයාගේ ගීත අහුවාම අපි වැඩි හරියක් අහලා තියෙන්නේ බොහොම මේ බටේ ආරේ සරල ගීත. මෙවැනි ගීතයක් මම හිතන්නේ අපිට කලාතුරකින් මර්වින් පෙරේරා සංගීතඥයාගෙන් අහන්න ලැබුණා. ඒත් ගායිකාවත් අගයට ගයනවා. ඔව්. ඔව් මර්වින් පෙරේරා ඉතාම අපූර්ව තනුවක් නිර්මාණය කරලා තිනවා. අපි අර අහන සාමාන්‍ය සරල බටේ ආරේ ගීතයක් නෙවෙයි. කොහොම හරි මේ සාහිත්‍යික චරිත දෙකට මේ ගීතය ඇතුලේ ජීවමාන බවක් ලබා දීලා තියෙනවා මේ කලාකරුවන් එකතු වෙලා. තවත් පොතක උපන් පෙම්වතුන් යුවලක් හුස්ම ගන්න ඇති මේ ගීතය අහලා ඔබ මතක් කරගන්න. බලා ආමි තුලනි ඔබ බලා කියන්න සදිරාලි පිණි කොවල් කුරුල්ලන්නට සුළඟේ මාඟ කරනයි මට නැති වස්තු මහකවි කාලිදාසයන් නිර්මාණය කරපු මේ මේඝදූතේ ප්‍රේමවන්තයා තමන්ගේ පෙම්වතියට වලාකුලක් අතේ සංදේශයක් තවනවා. කාලිදාසයන් කියනවා ප්‍රේමයෙන් අන්ධ වූ කෙනෙකුට වලාකුලකට පණ නැහැ කියලාවත් තේරෙන්නේ නැතුව මේ ප්‍රේමවන්තයා පණිවිඩයක් අරන් යන්න කියනවා කියලා බලාකුලට. මේ කාලිදාසයන්ගේ සිතේ පිරිසිදුණු මේ ප්‍රේමවන්තයාගේ වියෝගින්න තමයි සමස්ත මේඝදූතය කියවෙන්නේ. ඒ මේඝදූතය අසුරු කරගෙන තමයි කරුණාරත්න අබේසේකරන් තමන්ගේ ප්‍රථම ගීතය වන මේ එන්න මන්දනලී ගීතය ලියන්නේ. ඒත් තමන්ට ලං වෙන්න බැරි තමන්ගේ පෙම්වතියට මන්දනලට කියනවා අපිට වලාකුලක්වත් නැහැ මේ. ඒකින්ද හුලඟට කියනවා මගේ පණිවිඩය ගිහිල්ලා මගේ පෙම්වතියට කියන්න කියලා. මේ සාහිත්‍ය සාහිත්‍යකරුවෙක්. මැවුම් කරුවෙක් මවපු චරිතයක් මේ අය තමයි අද අපේ රසිකයින් අතර ජීවමාන චරිත බවට පත් වෙලා තියෙන්නේ මේ ගීතය ගැන ඔබ විටින් විට කතා කරලා තියෙනවා නමුත් අදත් අපි කතා කරමු මේ සාහිත්‍ය දරියු නිර්මාණය කරපු චරිතයක් අපේ සංදේශක කවියන්ට මුල් උනේ මේ සංදේශනේ ලෝකයේ ලෝකයේ ප්‍රථම සංදේශ කාව්‍ය හැටියට සැලකෙන්නේ කාලිදාසයන්ගේ මේක දූතය මේක දූතය අපේ ඉතින් සංදේශ කාව්‍ය වලියක්ම විහිුණා <laughs> මම කියවලා තියෙනවා මේක ඉතින් පුදුම කාව්‍ය රසයක් එක තියෙන්නේ. ඉතින් අපි ඒ වගේම අපි ආයතන මේක පරිවර්තනයකට අපි එදාස නිස්සංකයන්. ඔව්. සිංහල භාෂාවට පරිවර්තනය කරලා තියෙනවා. අපි අපේ සංදේශකාරයන් අපි මේ සතෙක් අතේ නැත්නම් කුරුල්ලෙක් පක්ෂියෙක් ප්‍රාණයක් තියෙන සතුන් අතේ අපි ඇව්වේ. ඔව්. ඉතින් ඒ වගේ අපි දැන් ආර්දනා කරන අපේ අද ඉන්න පාඨකීන්ට අඩු ගානේ අපේ මේ සංදේශකාරයෙක් කියවලා මේ මේ රසයක් ලබන්න කියලා. ඔව් ඇත්තටම සාහිත්‍ය රසය විඳින්න නම් අපේ සංදේශකාව්‍ය ටික කියවලා තියෙන්න ඕනේ. රාහුල හාමුදුරුවන්ගේ මේ මේ අඩුගානේ සැලීම් සංදේශකේනේ මිහිරි මිහිරි ප්‍රණීත කාව්‍ය නිබන්ධය නොකියවා සාහිත්‍ය ගැන අපි කරන කතා මොනවද? ඒක නිසා අපි තවත් ගීතයක් තෝරගන්නවා. ඒත් අපේ සාහිත්‍ය ඇසුරින් සාහිත්‍ය ඔස්සේ අපේ පාඨකයන් අතර ජීවමාන වූ චරිතයක්. නිදහස පිළිබඳ මිහිර ආදරයයි කියා නුහුරු නුපුරුදු රහස පිළිබඳ මිහිර ආදරයයි කියා පවුරු බඳගෙන සිතක වැජඹුණු රසවතී නෑ කොයි ගියා රසවතී නෑ कोई गया टकला අසිරිමත් ලෙස ඇඳුණු දේදුණු කළුවලා වෙන් යට වුණා මිහිරියාදී අනේ දවස ආදරේ සුගතව කරුණාසේන ජයරත් ගේ ගොළු හදවතේ ධම්මේ සුගත් පාසල් වියේ ප්‍රේමවන්තයින් දෙපළ අපේ පාඨකයින්ගේ සිත් සතන් වල ජීවමාන වෙච්ච චරිත දෙකක් ආචාර්ය ලිස්ට් ජේම්ස් පීරිස් ගොළු හදවත චිත්‍රපටයෙන් අප හමුවේ අපේ දැස් හමුවේ මේ පෙම්වතුන් දෙදෙනා මවා පෙන්නවා ඇත්තටම දැන් අද පාසල් වියේ තරුණ ප්‍රේමවන්තයින් දෙපළක් දැක්කොත් අපිට මතක් වෙන්නේ ධම්මී සුගතුයි. ඒ තරමට අපි හැම දෙනාගේම සිත් සතන් තුළ ධම්මිත් සුගතුත් ජීවත් වෙනවා. කරුණාසේන ජයලත්මයි මේ ගීතයේ පදවැල ලියන්නේ. සිසිර සේනාරත්නයන් තනු නිර්මාණය කරනවා. ඉන්ද්‍රාණී සිසිර දෙපළ ගායනා කළේ. දැන් මෙවැනි මේ නූතන අවදියේ නිර්මිත සාහිත්‍ය කෘතියකිනුත් පෙම්වතුන් යෝලක් අපේ පාඨක ප්‍රජාවට හඳුන්වා දෙනවා. ඔබ මේ ගීතය කොහොමද දකින්නේ? ඉන්ද්‍රාණී විජයබණ්ඩාර මට මතකයි. පොඩි ළමෙක් විදිහට 50 ගණන් වල ළමා පිටියට ඇවිල්ලා ගායනා කරනවා. ඒක කටහඬමයි <laughs> මේ ගීතෙත් තියෙන්නේ. ඒ වගේම ශිශිර සේනාරත්නගේ අපූර්ව නිර්මාණ ශෛලියක් තිබුණා. ඒකෙම එක ප්‍රතිඵලයක් තමයි මේ. අනිත් එක මේ ගීතයේ තනුවයි මේ පද රචනයයි ඊටම සුසංගත වෙලා මේ ඉදිරිපත් වෙනවා. ඔව්. තවත් සිතක උපන් චරිතයක් අපි අභියස මවා ගන්න මේ ගීතයත් අපි අහමු. Thank you. සකි සඳ ඉක්මන් ගමන නොයිනා ගමන කියන්නේ එනමුත් නන්දුනේ මතු අතු භවයේ ඔබ මා යලි හමුවන්නේ දක්කුන් සකි සඳ ඉක්මන් ගමන නොයිනා ගමන කියන්නේ එනමුත් ලනුනේ වටුවක් භවයේ ඔබ මා යලි සමුවන්නේ හල්ලන්නේ ඔබමා යලි හමුවන්නේ දස්කුන් සකි සඳ මන් ගමනින් නොහිනා ගමන කියන්නේ එනමුත් ලඳුනේ මතු අත් භවයේ ඔබ මා ජලි හමුවන්නේ මිය යමි මනුලොව හමුවෙමි හමුවන්නේ දස් කුන්සකි සඳ මන් ගමනින් නොවිනා ගමන කියන්නේ එනමුත් නන්දුනේ මතු අතු භවයේ ඔබ මා යලි හමුවන්නේ සක්මන් මළුවේදී බැඳි හාද අප අතර ඊටාම ප්‍රචලිත ඊටාම ජනප්‍රිය ප්‍රේමයක් දස්කුන් ප්‍රමිලා ප්‍රේමය තහනම් ප්‍රේමයක් ගැන කියනකොට හැම වෙලෙම මතක් වෙන පෙම්පුවත ආචාර්ය වික්ටර් රත්නායකගේ තනු නිර්මාණය මහාචාර්ය සුනිල් රත්නගේ පදවැල මේ ගැන යමක් කියන්න පඬිත් අමරදේවයන් සහ විශාරද නීලා වික්‍රමසිංහ ගායනා කළේ. හරිම භාවිකයි රස භාවයෙන් පිරිලා අදත් අපි වෑයම් කරේ මේ සාහිත්‍ය ඇසුර වැඩි වැඩියෙන් පවත්වන කාලය නිසා සාහිත්‍ය නිර්මාණ ඔස්සේ බිහිවුණු චරිත අලබයා ලියවුණු ගීත කිහිපයක් ඔබ හමුවේ තබන්න. මා හිතන්නේ ඔබට එය රසවත් වුණා කියලා අපි විශ්වාස කරනවා. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය සුරීකා පෙරේරා